අනිත්‍යයි දුකයි කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් යම් ආකාරයකට. මේ අනාත්ම ලක්ෂණය නිවැරදිව පැහැදිලි කරන්නේ බුදුවරෙක්. ඒ කරුණ තුනම නිවැරදිව තේරුම් ගැනීමට අපට ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ තම නිවැරදිව ඒ කරුණ තුන පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමනම් හොඳට බණ ටික අහන්න. පිළිවෙලෙන් දේශනා කරගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවක්. සසරෙන් නිවෙනට. අපි සසර ගමන් කළ ඇතිද? වෙහෙස දැනුණු කෙනා නිවන හොයනවා. තාම වෙහෙස දැනුන් නොදැනුණු කෙනා තාම සසර හොයනවා. නමුත් සැප තියෙන සසර නෙමෙයි. සැප තියෙන නිවන. පැවැත්ම තුල නෙමෙයි සැප තියෙන්නේ නැවැත්ම තුල. ඒ නිසා දේශනා කරන්නේ නැවැත්ම සඳහා. කරුණු 189ක් පසුගිය දේශනාවල සිද්ධ කරලා දැන් දේශනා කරගෙන එන කරුණු වලිනුත් දෙකක් පැහැදිලි කරා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොනවද කියන එක පසුගිය ධර්ම දේශනා තුළින් ඔයයන්ට අහන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන කාරණය. සංස්කාර පිළිබඳවත් පසුගිය දේශනාවේ කියනවා අද එකෙන් දෙකක් ඉතුරු නැත. එතනයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන කරුණු කරුණු තුනක් එදා ඉතිරි ඉතිරි වුණා. කාය සංකාර ශරීරය කය කියන්නේ සංස්කරණය වෙනවා. කාය සංකාර. ඒ කයෙන් කය සංස්කරණය වෙනවා කුසල පැත්තටත් අකුසල පැත්තටත්. ඒ වගේම කයේ නිතරම සිද්ධ වෙන ක්‍රියාවක් තමයි ආස්වාස ප්‍රාස්වාස. ශරීරය තුළ. දැනුවත්ව සිද්ධ වෙනව නොදැනුවත්ව සිද්ධ වෙනව. වචී සංකාර. වචනේනොත් රැස් කරනවා. කයනොත් රැස් කරනවා වචනේනොත් රැස් කරනවා. කයනොත් කුසල කුසල රැස් කරනවා වචනේනොත් කුසල කුසල රැස් කරනවා. ඒ වචනෙන් රැස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක නිසා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. කතා කරන්නේ කල්පනා කරලා සොයා බලනවා. ඒ අනුවත් රැස් වෙනවා. චිත්ත සංකාර. චිත්ත සං චිත්ත කියන්නේ සිත. සිතනොත් රැස් වෙනවා. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා දෙක ඇරුණාම ඉතුරු 50 රැස් කිරීම සඳහා උදව් වෙනවා. සිතේ පැවැත්ම ඇදගෙන යන්න උපකාර කරන්නෙම වේදනාවයි සංඥාවයි දෙක. ඒ විඳිනව හඳුනා ගන්න. විඳිනවද හඳුනා ගන්නවද? විතර්කයටත් වැඩ තියෙනවා, ਵਿਚාරයටත් වැඩ තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. ඒ විඳන්නේ. විඳින්න තියෙන දේ පිළිබඳව කල්පනා කරනවා, හොයා බලනවා, විඳ දේ පිළිබඳවත් කල්පනා කරනවා, හොයා බලනවා. කල්පනා කරනවට කියව විතර්ක කියලා, සොයා බලනවට කියව ਵਿਚාර කියලා. ඒ දෙක හැරුණාම තියෙනවා චිත්ත සංකාර. ඒ දෙක හැරුණාම තව චෛතසික 50ක් තියෙනවා. ඒ 50න් තමයි මේ සිත් ඇදගෙන යන්නේ. තේරෙනවද? සිත ඇදගෙන යන්නේ 50යි. විතක්ක ਵਿਚාර දෙකයින් වුණා. වේදනා සංඥා දෙකයින් වුණා. විතක්ක ਵਿਚාර කල්පනා කරනවා සොයා බලනවා. ඒ වචන පාවිච්චි කරන්නේ. වේදනා සංඥා දෙක අයින් වුණොත් මොකද වේදනා සංඥා දෙකෙන් තමයි සංස්කාර ගොඩ නැගෙන්නේ. ඒ වේදනාවයි සංඥාවයි දෙක අයින් වුණාම තව 50ක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. මේ රැස් කරන තර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන ධර්මයනොත් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි කියන සංස්කාර වලිනොත් ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක්. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මට. ඒ පැවැත්ම සඳහා සංසාර පැවැත්ම. ඒ සංසාර පැවැත්ම සඳහා ගන්නවා අපි අර කරුණ වලින් එකක්. පුඤ්ඤාභි සංකාරයක් ගන්නවා, එක්ක අපුඤ්ඤාභි සංකාරයක් ගන්නවා, එක්ක ආනිච්ඡාභි සංකාරයක් ගන්නවා. ආනිච්ඡාභි සංකාරයක් කියන්නේ අරූපාවචර ධ්‍යාන. පුඤ්ඤාභි සංකාරයක් කියන්නේ කුසල්, පින්. අපුඤ්ඤාභි සංකාරය කියන්නේ අකුසල්. සිත තුළ ගොඩනැගෙන්නේ. සිත තුළ ගොඩනැගෙන දේවල් වලට කියන්නේ නාම කියලා. දැන් මේ සංස්කාර කියන නාම ධර්මයන් නිසා ප්‍රතිසන්දි විඥාණයට පැවැත්මක් තියෙනවා. එයි. මේ දෙකෙන් එකක් අවසාන අවස්ථාවට අරමුණු කරනවා. එක්ක කුසල ආරම්මණයක්, එක්ක කුසල ආරම්මණයක්. අපි අරන් ආවේ මේ ලෝකෙට එනකොට කුසල ආරම්මණයක්. ඒ නිසා තමයි මනුස්ස ලෝකෙ උරුම කරන් ආවේ. අකුසල ආරම්මණයක් ගත්ත අය දකින්නත් පුළුවන්. තිරිසන් ලෝකය. පැහැදිලිව පේනවා. අපිට මේ ධහම අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපායත් පෙන්වලා තියෙනවා දිව්‍ය ලෝකෙත් පෙන්වලා තියෙනවා. සුගතියකුත් පෙන්වලා තියෙනවා. ඇස් දෙකට පෙන්වලා තියෙනවා. නමුත් තාම දැක්කේ නැහැ. අපේ වරට. අපායක් පෙන්වලා තියෙනවා. මොකක්ද? තිරිසන් අපාය. නිරය තිරිසන් പ്രേත අසුර සතර අපායක් තියෙනවා. ඒ ඉන්න එක පෙන්වලා නැති. බලන්නකෝ මිනිස්යන්ගේ තිරිසන් සත්‍යයන්ගේ වෙනස. මොකද කරන්නේ කියලා. වෙලාවකට නාන්න තියනවද වෙලාවකට ආහාර ටික ගන්න තියනවද වෙලාවකට ගමන බිම යන්න තියනවද වෙලාවකට නිදි යන්න තියනවද හා රාත්‍රියක් මුළුල්ලේ කුසගින්නේ හවස කරවල වැටෙනකොට නැත්නම් දවස පුරාම වැස්ස කූඩුවෙන් එළියට එන්නේ. හවස කූඩුවට ගියහම පහුවදා උදේ එළි වෙනකන් ඇල් වතුර ටිකක්වත් නෑ. අපිට එම නෑ වෙනසක් තියෙනවා. තියෙනවා. එහෙනම් අපාය පෙන්නලානේ. සප්තමහා සාගරේ බලන්න. මොනතරම් විශ්මිතද කියලා. ඇයි ඒගොල්ලෝ තැන්වල ප්‍රතිසංගරන්තේ? තිරසල් ලෝකය බලන්න. ගොඩ ඇවිදින අය. ගියේ නෑ. මොනතරම් සත්‍ය ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඒ සෑම සත්‍යයකටම තියෙන අපිට තියෙන ටිකම නෙමෙයි. අපිට තියෙන ටිකමයි තියෙන්නේ. මොන අපටත් රූපයක් තියෙනවා ඒ සත්‍යයන්ට රූපයක් තියෙනවා. අපටත් විඳීමක් තියෙනවා ඒ සත්‍යයන්ටත් විඳීමක් තියෙනවා. අපටත් හඳුනා ගැනීමක් තියෙනවා ඒ සත්‍යයන්ටත් හඳුනා ගැනීමක් තියෙනවා. අපේ සිත් බලවත් වෙනවා ඒ අත්ංගේ සිතුත් බලවත් වෙනවා. ඒ සියල්ල දැනගන්න සිතක් යත්තන්ට ඇති වෙනවා. විඥාණය අපටත් දැනගන්න සිතක් ඇති වෙනවා. මොකක්ද එතකොට වෙනස? ඇයි ඒගොල්ලෝ තිරසන් ලෝකෙට ගියේ? අපි මනුස්ස ලෝකෙට ආවේ. කල්පනා කරලා බලන්න. සංස්කාර දෙකෙන් එකක් ගත්තා. එතකොට අපි ගත්ත සංස්කාරය පුඤ්ඤාවි සංකාරය. කුසලාරම්මණයක් ගත්තා අපි පෙර භවයේ. ඒ අනුව අපි මනුස්ස ලෝකෙට ආවා. එහෙනම් දැන් අපායක් පෙන්වලා නේ තියෙන්නේ. ඒ දුක තේරුම් ගන්න. සුගතියකුත් පෙන්වලා තියෙනවා. ඒ මොකක්ද? මනුස්ස ලෝකේ. සුගති 7යි. ලෝකේ තියෙන සුගති 7යි. දිව්‍ය ලෝක 6යි. මනුස්ස ලෝකයයි. ඒතර එකෙන් එකක් පෙන්වලා තියෙනවා. දැන් කොහොමද තේරුම් ගන්නේ? දැන් මිනිස්සු වෙලා ඉපදලා ඉන්නේ රජමාලිගාවල. අනේ. දැන් බලන්න. රජ මාලිගාවල් වල ඉන්නවනේ. සිටු මැදුරු වල මහා මන්දිරවල. විඳින්නේ නැද්ද? ඇයි ඒ? අර සංස්කාර ගත්ත කුසල සංස්කාර එකයිනේ. ඒතර ප්‍රසන්න විඥානයි. ඒතර මේ දෙකක් අරගෙන ඒතර ඒගොල්ලන් අරන් ඇවිල්ලා තියෙන කුසල ආරම්මණය ප්‍රණීත විදියට. ඒ ආරම්මණය අතිශය ප්‍රණීතයි. අපි මධ්‍යම වශයෙන් අරන් ඇවිල්ලා තියෙනවා. දුගී දුප්පත් අසරණ පදික වේදිකාවේ අතුපැලේ ඉන්න හීන වශයෙන් අරන් ඇවිත් තියෙනවා. දුර්වල හීන කියන්නේ. අපි මධ්‍යම වශයෙන් අරන් ඇවිත් තියෙනවා. අර රජ මැදුර වල ඉන්න ප්‍රණීත වශයෙන් අරන් ඇවිත් තියෙන විඥානය. ප්‍රතිසන්දිගත ඒක නිසා එතන. ඒතකොට එහෙනම් මේ විඥානය. ඒතර විඥානය කියන්නේ මොකක්ද? අරමුණ දැනගන්න. යම් අරමුණක් දැනගන්නවද දැනගන්නේ? විඥානය. සංඥාවෙන් හඳුනලා දෙනවා. ඒතර අපටත් තියෙන රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. අර ත්‍රිසං සත්‍යයට රූපයක් තියෙනවා, විදීමක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා, සිත බලවත් වෙනවා. ඒ ටික දැනගන්නේ විඥානේ. දැන් එතකොට වෙනස් වෙනස් ethical කවුද? පෞපින්දික. ඒක තමයි වෙනස ethical. ඒ නිසා තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤාවිසංකාර පුඤ්ඤාවිසංකාර ආනිජ්ජාවිසංකාර කියන්නේ අරූපාවචර ධානය කැමති කෙනෙකුට ඒ ධානයක් උපදවාගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න පුළුවන් රූපාවචර කුසලයක් උපදවා ගත්තොත් එහෙම නැත්නම් කාම ලෝක සුගති හතයි සුගති හතෙන් ප්‍රතිසන්දි ගන්න පුළුවන් කුසලයේ කුසල ආරම්මණයක් වශයෙන්. එහෙනම් ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍ය වුණේ මොනවද? ප්‍රත්‍ය කියන්නේ උපකාර වුණා. උදව් වුණා, පිහිට වුණා. එතකොට දැන් අපට ප්‍රතිසන්දියට උදව් වුණේ, උපකාර වුණේ, පිහිට වුණේ කුසල ආරම්මණය. මේක වශයෙන්ම පිළිගන්න සිද්ධ වෙනවා. ඒතරේ කුසල ආරම්මණයක් අරගෙන අපි ප්‍රතිසන්දි ගත්තා හැබැයි විඳින ස්වභාවය වෙනස්. ප්‍රවෘත්තිය. දැන් මම ඒකනේ කිව්වේ මාලිගාවල් වල ඉන්නවා. මධ්‍යම පැලැන්තියේ ඉන්නවා. අසරණ වෙන්නවා. වෙනස් කරලා තියෙනවා. ඒ ඒ දීලා තියෙන ආකාරයට. දුන්න විදිහට තමයි ලැබෙන්නේ. ඒගොල්ලෝ ප්‍රණීත විදිහට දීලා තියෙනවා. දේවල් දොරලුත් පූජා කරන් තියෙනවා, ඉඩ කඩුනුත් පූජා කරලා තියෙනවා, යාන වාහනත් පූජා කරලා තියෙනවා, මිල මුදලුත් පූජා කරලා තියෙනවා, රාන්තිදි මුතු මැණිකුත් දන් දීලා තියෙනවා. ඒ සියල්ල දන් දීලා තියෙනවා. හැබැයි පිරිසිදු සිතින්. තාමත්ම පිරිසිදු සිතින්. සම්පූර්ණ ලෝභය අතහැරලා. ලෝභය කියලා කියන්නේ බාහිර සම්පත් Tamanට අයිති කරගන්න තියෙන කැමැත්තටයි ලෝභය කියලා කියන්නේ. සමහර අය දන් දෙනවා එහෙම. පොඩ්ඩක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. නේ? පොඩි දෙයක් දීලා. ඉන්නවා. දැන් අපේ රටෙත් ඉන්නනේ. දැන් මේ දවස්වල දෙනවා එහෙම. මං නොකියට පැටි දන්නා. දීලා ලොකු දෙයක් බලාපොරොත්තු නැද්ද? ඒක දානේ නෙමෙයි. ඒක ව්‍යාපාරයක්. යම් කෙනෙක් දෙන පිරිසිදු සිතින් දුන්නා ආයේ පිළිබඳව සිතුවිල්ලක් නැහැ. දුන්නු දේ දුන්නා. මුත්තචායගෝ පයිතපානි. අතින් අතහැරියා සිතුනුත් අතහැරියා. දැන් සමහරක් අය අතින් අතහරිනවා. හැබැයි සිතින් ඉදිරිය අල්ලගෙන නේ ඉතින්. ඒකයි මම කිව්වේ මේ දවස්වල යන දෙනවා කියන්නේ. ඉදිරිය සිතින් අල්ලගෙන දෙන්නේ. ඇයි ඊට වඩා විශාල දෙයක් බලාපොරොත්තු වෙන. දෙන්න එපා. අන්න රජ රජ මෙදුරවල මහා මන්දිරවල මාලිකාවල් වල ඒ ප්‍රතිසන්දි අරගෙන ප්‍රවෘත්තිය පැවැත්ම සැප විපාක විඳින්නේ අතිනොත් අතහැරියා සිතිනුත් අතහැරියා. සමහර අපේ උපසකමලගෙත් තියෙනවා. පන්සලට ගරු බහන්න පූජා කරනවා. ඇඳක් පූජා කරනවා, ආසි පුටුවක් පූජා කරනවා, පුටුවක් පූජා කරනවා, කරඬුවක් පූජා කරනවා. ඒ විදිහ මොකක් හරි පූජා කළා ඊට පස්සේ තව සද්දයක් ගිහින් හිමිසරේ බලන එක තියෙනවා කියලා. නැද්ද? ඔව්. එතකොට බලන්න දැන් අතින් අතහැරියා. සිතින් ආය අරන් ගිහලා. මේකනේ අයියෝල් හොයන්නේ. හොයන්නේ කොදුනන දුනා. ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ සිත තමයි ප්‍රණීත. තේරෙනවද? මධ්‍යම වශයෙන් දුන්නා. ටිකයි දුන්නේ. අර ප්‍රණීත විදිහට දුන්නේ ටිකක් දුන්නා, තරමක් දුන්නා. ඒ අපි මධ්‍යම වශයෙන් විඳිනවා. තේරෙනවද? පොඩ්ඩක් අත් දුන්නේ චුට්ටක් දුන්නා. මම ඒක දැන් විඥානයේදී කියනවා තව දුරට පැහැදිලි කරලා. ඒගොල්ලෝ අනුන්ගේ ලැබෙනකම් බලා ඉන්නවා. නැද්ද? එහෙනම් එතකොට විඥානය ප්‍රතිසන්දි විඥානයක් තියනවද? තියෙනවා. ප්‍රතිසන්දි විඥානයක් අපිට ඉස්සල්ලාම මව්කුසේ බැසගත්තේ ඒක. ඒතර මේ ප්‍රතිසන්දි විඥානය බැසගත්ත තැන ඉඳලා එතන ඉඳලා තියෙන්නේ පැවැත්මක්. එතන ඉඳලා පැවැත්මක්. ඉතින් එතන ඉඳලා ඒ විඥාන පත්‍ය නාම රූපන් නාම රූපච්ච සලායතන කියනවා. දැන් මේ විඥාන හටගන්නේ කොහොමද? ඇස මූලික කරගෙන විඥාන දෙකක් හටගන්නවා. ඇස මූලික කරගෙන විඥාන දෙකක් හට ගන්නවා. එකක් සැප විපාකයි එකක් දුක් විපාකයි. තේරෙනවද? එහෙන් දකින දේ අතිශය ප්‍රණීතයි. දැන් මම ඒකනේ කිව්වා අර මාලිකාවල වල සිටු මැදිරුවල ඉන්න අයගේ නිවෙස් වල තියෙන උපකරණ එහෙම කොහොමද? කලවර ලීයෙන් හදලා තියෙන, කොහොඹ ලීයෙන් හදලා තියෙන, තම වටිනා ඕක් ලී වලින් හදලා තියෙන. අතිශය සුඛෝභෝගී ලී බඩු. බොහොම තුරුණ තියෙනවා ලක්ෂ ගණන් වටින කලාල තියෙනවා. දහස් ගණන් ලක්ෂ ගණන් වටින පහන් තියෙනවා. නැද්ද? අතිශය විශාල ඒවා අතිශය දැක්කම දැකම් කළේ. ඔය ලංකාවේ තරුපහේ හෝටල් වල එහෙම තියෙන්නේ ගින් බලන්න. අතිශය දැකුම් කළු ගෘහ භාණ්ඩ නැද්ද? තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒවා දකින්නකොට ඇති වෙන විඥානේ මොකක්ද? අතිශය ප්‍රණීතනේ. ප්‍රණීතයි. ඒ විඥානය කියන්නේ ඇහෙන් රූපයක් දැකලා හටගන්න විඥානය අතිශය ප්‍රණීතයි. අකුසල විපාකයක්. ඒක වෙන කුසල විපාකයක්. ඒතර අකුසල විපාකයක හටගන්න ඇහෙන් රූපයක් දැකලා හටගන්න විඥානය දුගී දුප්පත් අතු පැලක ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ ගෙදර කටුමැටි. නැද්ද? වහලට ඉලුක් ටිකක් දාලා කැඩිච්ච පුටුවක් දෙකක් තියෙනවා. මේවල් ඉරිලා. ඇඳක් තියෙනවා ලෑලි කැඩිලා. මෙට්ටකුත් නැහැ. එහෙම නැත්. කබඩ් එකක් තියෙනවා දොර උස්සලා වහන්නේ. නැත්. ආ. ඒතොර ඩැනිල් පියන් දෙක අතින් අල්ලලා තියන්න ඕන. එහෙම නැත්නම් ඊට ගෙඩි ගහන් ඉන්නවා. නැත්. නිවුස් වලට පේන්නේ. අලි එහෙම කඩපුවා මොනවාද ඒකේ තියෙන්නේ. දැන් එහෙම නැද්ද? ඒතොර ඒගොල්ලන්ටත් ඒ රූප දැකීම නිසා සිතක් හැදෙනවා. අර මහා මන්දිරවල ඉන්න අයටත් රූප දැකීම නිසා සිතක් හැදෙනවා. ඇසයි රූපය නිසා හැදෙනවා සිතක්. ඒ සිත අතිශය ප්‍රණීතයි. ඒ මොකද? සැප විපාක. අර අතු පෙළේ ඉන්න මිනිස්සෙක් අර දුගී දුප්පත් පෙළේ ඉන්න මිනිස්සයාට ත්‍යාගයේ ගෙදර තියෙන උපකරණ ටික නිතරම පේනවා. කැඩිච්ච ඇඳ, ඉරිච්ච වේවැල් ඉරිච්ච පුටු ටික, කැඩිච්ච අල්මාරිය කබඩ ටික, හැලිවලක් පරණ හැලිවලන් ටික ඒ මනුස්සයාට පේන්නේ නැහැ. එතකොට එයාට සිත් හතර ගන්නවා එතකොට. ඇසයි රූපය නිසා සිතක් හැදෙන්නේ. එතකොට ඒ හැදෙන සිත අකුසල විපාක. දැන් එතකොට හැම මූලික කරගෙන සිත් දෙකක් හැදෙනවා. තවත් එකක් තියෙනවා. මධ්‍යම. මධ්‍යම එකක්. දැන් ඒක දැන් ඔයාලගේ නිවෙස් වල තියෙනවා. අර මහා මන්දිර වල වගේ තියෙනව නෙමෙයිනේ. හැබැයි අර අතු පැලේ තියෙනා වගේ නෙමෙයි. එහෙමත් තියෙනවා. එතකොට යම් ආකාරයක ප්‍රණීත භාවයක. ඒ කියන්නේ අතිශය ප්‍රණීත නැහැ. හැබැයි අතිශය අප්‍රසන්නත් නැහැ. හීනත් නැහැ. යම් මට්ටමකට තියෙනවා. ඒකට කියන උපේක්ෂා සාගත කියලා. එහෙනම් ඇහෙන් දකින ඒ ස්වභාවයන් තියෙනවද? සිතක් හටගන්න. තියෙනවා. ඇයි එහෙම හටගත්තේ? අර මම ඉස්සෙල්ලා කිව්ව සංස්කාර පත්‍ය විඥානං කියේ ඒකයි. කුසල සංස්කාර අර ප්‍රණීත ඇහෙන් දකින රූප පිළිබඳ විඥාන. කුසල සංස්කාර හැබැයි අතිශය ප්‍රණීත විදිහට කරලා තියෙනවා. උසස් ලෙස දීලා තියෙනවා. සම්පූර්ණ අතහැරලා දුන්නා. ඒ අනුව ලැබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා. එංගලන්තේ තියෙන මාලිගාවක්. රෙජින ලෝකේ නොදන්න කෙනෙක් නේ. දැන් එයාලට එංගලන්ත යාන්දුවෙන් සියලුම දේවල් කරන්නේ. නේ. දැන් මේ ළඟදිත් මම දැක්ක දරුවෙක් උපන්න. ඒ ආයතනය අය එතනට ගිහිල්ලා තමයි දරුවගේ උපන්න සාතිකෙත්. සඳහන් කරගෙන ඒක එතනට ගිහිල්ලා සඳහන් කරගෙන එනවා ඒකට. අපටත් එහෙම කරනවා. අපිට එහෙම කරන්නේ. ඒතර ඒගොල්ලන් සම්පූර්ණ ගමන් බිමන් වියදම් ඒ සියලුම දේවල් රජෙන් දරන. අපිට මොනතරම් දුක් විඳලා හොයාගන්න ඕනේද වේලක් ගන්න. ඇයි ඒ? ඒකයි මම කිව්වේ. ඒගොල්ලන්ගේ විඥාන කොහොමද එතකොට? අර අතු පෙළේ ඉන්නවා. මේ වෙනස ඇති කරේ අර සංස්කාර කියන ධර්මතාවය නෙමෙයි. දෙවියන් වහන්සේ නැවෝ කිව්වත් හරියි. කර්මයට අනුරූප වුණා කිව්වත් හරි. ඒ ගත්ත අර කර්ම දෙකෙන් එකක් නේ. අවසාන චිත්ත සිතට ගත්තේ කර්ම දෙකෙන් එකක්. කුසල කර්ම, අකුසල කර්ම. ඉතින් ඒයින් දෙකක් අරගත්ත එක ප්‍රතිඵල භුක්ති විඳිනවා. පැහැදිලිද කියන එක? එතකොට ඇහැ බාහිර රූප නිසා සිත් දෙකක් හට ගන්නවා. ප්‍රනීත ආකාරයෙන් හා හීන ආකාරයෙන්. ඒ කියන්නේ අකුසල විපාක. ඒකට කියන්නේ අපි ධර්මයෙන් කිව්ව අකුසල විපාක විඥානය. හරිද? කුසල විපාක විඥානය. කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. දන්නවද? කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. අහන කෙනෙක් නෑ. බලන කෙනෙකුත් නැහැ. මේ විඥාන කියන්නේ නාම ධර්මයක්. හොඳට මතක තියාගන්න. අර සංස්කාර කියන්නේත් නාම ධර්ම. ඒතකොට මේ නාම ධර්මයක් මේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණා කියන්නේ උපකාර වුණා. ඒ කියන්නේ භව දෙක සම්බන්ධ කරන්න කර්මය නැමැති නාම ධර්මයන් කර්මය කියන්නේ සිත තුළ ඉපදෙන ඒ ස්වභාවය, සකස් වෙන ස්වභාවය. ඒතර ඒ අනුව ප්‍රතිසන්දි විඥාණය, ඒතකොට නාමය නාමයට ප්‍රත්‍ය වුණා, උපකාර වුණා. ඒ අනුව තමයි අර සිතුවිලි උපදින්නේ. ඒවත් නාම ධර්මයි. හැබැයි ඒකට ශරීරය උපකාර වෙලා තියෙනවා. ඒ ඇහැ පිටලා තියෙන ශරීරය. කන පිටලා තියෙන්නේ. ඔව්. ඒතර කනයි බාහිර ශබ්දය නිසා සිතක් හැදෙනවා. දැන් මේ සිතෙත් තියෙනවා සැප විපාක දුක් විපාක. දැන් කනෙන් අහන ශබ්ද අතිශය මිහිරියව නැද්ද? අර සිටු මැදුරු රජමාලිකාවල වල තියෙනවා අතිශය සියුම් මිහිරි නාද දෙන සංගීත බහඬ. පියානෝ එහෙම තියෙනවා මම හිතා ලක්ෂ 4ක් 5ක් විතර නේද? දව කට්ටිය ගල්වත් තියෙනවා. නෑ ගන්න බෑ අපිට. ඒතකොට ඒවැ නිකුත් වෙන හඬ එයාලගේ කම් වලට මොකද කරන්නේ? ඒ සිතක් හදලා දෙන්නේ නැහැ. ඒ සිත ප්‍රණීත නැහැ. දැන් ඔයත් අංගේ නිවසල තියෙනවා. මධ්‍යම පැලැන්තියයි ගෙනවසල තියෙනවා. ඒත් තියෙනවා යම් කිසි කන පිනවන්න අවශ්‍ය කරන දේවල් තමගේ නිවස තුළ ගොඩ ගහගෙන ඉන්නවා. දැන් ඒවෙන් නැගෙන හඬ අරතරම් ප්‍රණීතද? නෑ. හොඳයි අර අතු පැලේ ඉන්න මිනිස්සෙක්. ඒ අතු පැලේ ඉන්න දුගී දුප්පත් තැන ඉන්න මිනිස්සයාගේ තියෙන කැරිච්ච රේඩියෝ. ස්විච් එක දානකොට කර ක්‍රස් කර ක්‍රස් ගන්න. පෙරක් වෙලාවට ඇහෙනවා ආයෙ හඬ නැතුව. එහෙමත් නැද්ද? එයාටත් හැදෙන සිතක්. කනයි ශබ්දය නිසා එයාට සිතක් හැදෙනවා. එතකොට අර සුවිසල් මන්දිරවල ඉන්න අයට අර බහන්න උපකාර කරගෙන එයාට සිතක් හැදෙනවා කනයි ශබ්දය නිසා. වෙනසක් තියෙනවා. සැප විපාක ප්‍රවෘත්තියයි. පැවැත්මයි. දැන් පැවැත්ම තේරෙනවද? දැන් මේ ඉන්ද්‍රියන්ගේ නාරම්මන ගන්න මේ කුසල කුසල කර්මයන් අනුව කියන එක මේ පෙන්නේ. හැබැයි මේ ඔක්කොම නාම ධර්ම මේ සිතුවිලි. කණයි ශබ්දය නිසායි හැදෙන සිතුවිලි නාම ධර්ම. කණයි ශබ්දේ රූප ධර්ම. කනත් රූප, බාහිර ශබ්දයත් රූප. ඒ දෙකෙන් නිසා හැදෙන සිත් විඥාන. නාසය ගන්ධය නිසා හැදෙනවා. හොඳ සතුට සහගත සිතක් හැදෙනවා. දුක්ම සහගත සිතකුත් හැදෙනවා. ඒ කොහොමද? හොඳ සුවඳ මිහිරි සුවඳ. ගෙවල් වල ස්ප්‍රේ කළා නේ. දැන් ඔන්න බලන්න පුළුවන් ගිහිලා. ඒ ලංකාවේ තියෙන තරුපහේ හෝටල් ටිකක් තියෙනවා. ගලදාරේ, තාජ් සමුද්‍ර, ඉන්ටර්කොන්ටිනෙන්ටල්, නොසැන්ග්‍රිලා. මේක හෝටල් එකකට ගිහින් බලන්න කොහොමද ඒවා සුවඳවත් කරලා තියෙන ආකාරය. අපේ ගෙවල් වල තියෙන සුවඳ කරලා තියෙනවා. කරන්න පුළුවන්. ඒගොල්ලන්ට එතනදී හැදෙන සිත මොකද්ද? නාසය ගන්ධය නිසා. ප්‍රණීත නැද්ද? අර අතු පෙළේ ඉන්න මිනිස්සයා ගහේ මල් ටිකක් කඩාගෙන වතුරේකට දාලා කියලා තියෙනවා. ඇයි ඒකිනුත් වෙන සුවඳ? ඒක අග්‍රහණය කරන යන. නැද්ද? ඒ මොකක්ද ඒකට? ඒක දුක් විපාක අර අර මහා මන්දිරවල ඉඳගෙන නාසය පිනවනේ. සැප විපාක. සිත් දෙකක්ද? දැන් කට්ටියට තියෙන මධ්‍යම පැලැන්ති. නේ. සමහර වෙලාවට සුවඳක් දැනෙනවා, සමහර වෙලාවට දුර්ගන්ධයක් තියෙනවා. එහෙමත් තියෙනවා. දැන් අර තරුපහේ හෝටල් වල එහෙම කිසිම කෙනෙකුට දුර්ගන්ධයක් කියන එකක් එයිද? නෑ සියල්ල ඉවත් කරනවා. නැත්. අපේ නිවෙස්වල අපි ඒව ඉවත් කරගන්නේ. එතකොට ඒ නාස්රේට ගඳ දැනෙනවා. සිත් හැදෙන අය අවස්ථාවේ. හැදෙන්නේ නැද්ද? නාස්රේ ගඳ නිසා සිතක් හැදෙනවා. ඒකෙත් තියෙනවා අකුසල විපාක, සැප විපාක. තියෙනවද? හැබැයි විඳින කෙනෙක් නෑ. සිතක් හැදෙනවා විතරයි. ඒ සිත හැදෙන්නේ නාස්‍යයි ගන්ධයයි නිසා නාස්‍යයි රූපයට ගන්ධයයි රූපයට ඒ රූප ධර්ම දෙක නිසා රසිතක් හැදෙනවා. විඥානය, ඝන විඥානය. තේරෙනා නේද එහෙම විඥානය? දිවයි රසය නිසා විඥානයක් හැදෙනවා. දිව බාහිර රසය. විඥානයක් හැදෙනවා. හැබැයි ඒ විඥානයේත් තියෙනවා අතිශය සොම්නස් අතිශය දුක් මොසේ පාන් කෑල්ලක් ගෙනෙලා නිකන්ට ඒක කහට එක පොඟවගෙන අද කුසගෙන නිවා ගන්නයි නැති. අද දහවල අද රාත්‍රියේ සැන්ගිලා හෝටල් එකේ දවල් කෑම රෑ කෑම ගන්නයි නේ. ඒගොල්ලන්ට දැනෙන්නේ දිවයි රසය නිසා සිතක්. අර දුප්පත් අසරණ මිනිස්සයාටත් දැනෙන්නේ දිවයි රසය නිසා සිතක්. විඥාන වෙනස්ද? ඇයි ඒ? සංකාරපච්ච විඥාන. සංස්කාර තමයි මේ දෙක හැදුවේ. සංස්කාර කිව්වේ කර්මවලට. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල චේතන, අකුසල චේතන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සැප විඳින්න අවශ්‍ය නම් යම් කිසි කෙනෙක් පින් කරන්නේ. කුසල් කරන්න කිව්වේ ඒකයි. කැමතිනම්. හැබැයි අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. තමාගේ කැමැත්තට වෙනස් කරගන්න බෑ. පැහැදිලිද කියන එක? එහෙනම් දිවයි රසය නිසා දෙආකාරයක හැදෙනවද? තුන් ආකාරයකට හැදෙනවා මේ. අකුසල අකුසල විපාක තමයි පෙන්නේ. හැදෙනව නේද එහෙම? කය පහසයි නිසා ශරීරය බාහිර පහස ඒ අනුව හැදෙනවා. ඒකට කියනවා දුක්ඛ සහගත කාය විඥාන කියනවා. සුඛ සහගත කාය විඥාන කියනවා. උදාහරණයක් ගත්තොත් දුප්පත් අසරණ තැනක ඉන්න මිනිස්සයා ගේ ගෙදර දාලා තියෙන ඇඳේ දාලා තියෙන නිදාගන්න ලෑල්ලක් නැද්ද? දැන් ඔයත්තන් ඉනිවර්සල් සාමාන්‍ය සෝපහසු ඇඳේ තිරිලි කොට්ට මෙට්ට තියෙනවා. අර මාලිගාවල් වල ඉන්න අය කොහොමද? ආ කල්පනා කළා බෑ. කාය විඥාන. ඒතොර සැපසහගත කාය විඥාන කුසලයේ විපාක. දුක්ඛ සහගත කාය විඥාන අකුසලේ විපාක. සංකාරපච්චය විඥාන. හරිද? තේරෙනවද කියන එක පැහැදිලි. සංස්කාර කිව්වේ රැස් කෙරුවා. රැස් කරපු ආකාරයට නෙමෙයිද දැන් ලැබිලා තියෙන්නේ? මනෝ විඥානය. දැන් මාලිකාවල් වල ඉන්න අය කල්පනා කරන ඒවා එහෙන් රූප දැකලා අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳ ඒවත් ප්‍රණීතයි. ඉතින් හොඳ මිහිරි හඬවල් අහලා ඒ පිළිබඳව කල්පනා කරන ඒවත් ප්‍රණීතයි. නාසයෙන් අතිශය සුගන්ධයන් ආග්‍රහණය කළා ඒවා කල්පනා කරන ඒවා ප්‍රණීතයි. ගත් ආහාර අතිශය ප්‍රණීතයි. ඒ ආහාර පිළිබඳව කල්පනා කළා ඇති වෙන සිතුවිලි ප්‍රණීතයි. විඳ කයෙන් විඳ සැප පිළිබඳව කල්පනා කළා ඒ ඇති කරගන්න සිතුවිලි ප්‍රණීතයි. මනෝ විඥාන. මනසයි අර අරමුණු නිසා මනෝ විඥාන. ඒකෙත් තියනද? ඒතකොට ඇත්තට සැප විපාක අර දුක්පත් අයට මොකද? ඒගොල්ලෝ රූප පිළිබඳව කල්පනා කරනවා ඒගොල්ලන්ට එන්නේ දෝමනස් සහගත මනෝවිඤ්ඤාණ. එහෙන් කනෙන් එනවා දුක්මසු සහගත මනෝවිඤ්ඤාණ. නාසයෙන් එන්නේ දුක්මසු සහගත මනෝවිඤ්ඤාණ. දිවෙන් එන්නේ ඒ පාන් කැල්ල කහට එකෙක් මොකෝගින්නේ කියලා. ඒ දිව නිසා ඒ එන්නේ දුක්මසු සහගත ජීවා විඤ්ඤාණ. ලෑල්ලේ නිදාගත්ත උදේ නැගිටිනකොට ඇඟට එහෙම් පිටින් අමාරුයි. දුක්ඛ සහගත කාය විඥාන. ඒ පිළිබඳව කල්පනා කරනකොට එන්නේ දෝමනස් සහගත මනෝ විඥාන නෙමෙයි. දෝමනස් සහගතයි කියන්නේ දුක්මසු සහගතයි. මනසින් විඳිනවා. මොනවද විඳින්නේ? කුජලයක් නෙමෙයි විඳින්නේ සිතක් හැදෙනවා විතරයි. ඒ සිත නාම ධර්ම. ඒ නාම ධර්ම හදන්න උපකාර උනේ මොනවද? රූප ධර්ම. ඒ නිසා තමයි මම මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරන්නේ මුළු විශ්වයේම තියෙන නාම රූප දෙකක්. එතනින් එහාට කිසි දෙයක් හොයන්න එපා. හම්බෙන්නේ නැහැ. මේ සියල්ල නාම රූප දෙක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරා මහණෙනි මම මුළු විශ්වයම මේ කරුණු දෙක තුල පනවනවා. මොකද්ද? සබ්බසෝ නාම රූපස්මි. සබ්බ කියන්නේ සියලුම. සෝ නාම රූපස්මි. නාම රූප දෙක තුල පනවන්නේ. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය හොයන්නත් ඕනේ නාම රූප දෙකෙන්. ඒකනේ අවබෝධය අවසානයේ චතුරාර්ය සත්‍ය. ඒක තියෙන්නේ නාම රූප දෙකේ. එහෙනම් මේ දෙකක් තුල තමයි අපිට මේ සෑම දෙයක්ම හොයා ගන්න ඕනේ. ඒතර එහෙනම් විඥාන කියන මේ ධර්මතාවයන් දැන් පැහැදිලිද? ඇයි? කනේ, නාසය. එතකොට ඇහැයි රූපයයි. ඒ දෙක රූප ඒ හැදුණු සිත් නාම. කනයි ශබ්දයයි රූප ඒ අනුව හැදුණු සිත් නාම. නාසයයි ගන්ධයයි රූප ඒ අනුව හැදිච්ච සිත් නාම. දිවයි රසයයි රූප. රූප කිව්වේ සතර මහා ධාතු සුද්දාස්තක කලාපය. තමයි රූප කියන්නේ. ඒතර දිවයි රසයයි රූප ඒ අනුව හැදුණු සිත් නාම. ශරීරයයි පහසයි රූප පහස සීතුෂණ දෙකක් සුද්දස්සක කලාපය. ඒ රූප ඒ නිසා හැදුණු සිත් නාම. මනස නාම මනසින් ගත අරමුණු වල රූප අරමුණු වල ඒ සුද්දාස්ත්‍රක කලාපය සතර මහා ධාතු විඳීම අර විඳ ස්වභාවයන් තියෙනවනේ හඳුනාගත්තු ස්වභාවයන් ඒ අනුව බලවත් වෙච්ච ස්වභාවය ඒවට කියන්නේ වේදනා සංඥා සංකාර විඳිනවා හඳුනා ගන්නවා බලවත් වෙනවා ඒ නාම ධර්මයක් ඒතකොට නාම ධර්මයන් මනසෙන් අරමුණු කරනවා දැන් මොනවද හම්බුනේ නාම රූප දෙකක් නේද තියෙන්නේ ඊට වඩා දෙයක් නෑ. ඒතකොට මේ සියල්ල සිද්ධ වුණේ සත්‍යයකට පුච්චලයකටද? නෑ. සිත කියන්නේ නාම ධර්මයක්. තේරුණා? සිත කියන්නේ නාම ධර්මයක්. දැන් මේක හොඳටම තවත් වෙන් කරගන්න පුළුවන් අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ දෙතිස් කුණප කොටාස කියලා වෙන් කරලා තියෙනවා. කුණප කොටස් 32ක් දන්නවනේ දෙකේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු අට්ටි අට්ටි මිච්ඡන් යදි වශයෙන්. ඒතර කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරවල්. දැන් මේවා එකින් එක බලන්න. කෙල කියන්නේ රූප. සෙම කියන්නේ රූප. දැනගත්තේ කොහෙන්ද? සිතින් ඒ නාමය. කෙල කියන්නේ රූප ඒ පිළිබඳව දැනගත්තේ සිතින් ඒක නාම ධර්මයක්. මේ නාම රූප පහසෙන් වෙන් කරගන්න පුළුවන් ආකාරය මේ කියන්නේ. කෙස් කියන්නේ රූප කෙස් කියලා දැනගත්තේ සිතින් නාම ධර්මයක්. ලොම් කියන්නේ රූප දැනගත්තේ සිතින් නාම ධර්මයක්. නිය කියන්නේ රූප දැනගත්තේ සිතින් නාම ධර්මයක්. කයයි සිතයි කියලා දෙකක් තියෙනවද? තියෙනවා කයයි සිතයි කියලා දෙකක්. එහෙනම් කයේ අඩංගු ශරීරයේ අඩංගු දේවල් රූප. ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි නාම. වෙන මොනවද තියෙන්නේ? එතකොට සතර මහා ධාතු හේවත් සුද්දාෂ්ටක කලාපයක් තියෙනවා. සිතුවිලි ටිකක් හට ගන්නවා. පුච්චලෙක් නෑ නේද? හම්බෙනවද පුච්චලෙ? එහෙනම් අපි ඇයි මේ දාගෙන ඉන්නේ සත්‍යෙක් පුච්චලෙක් කියලා? අවිද්‍යාව හැටි. ඒ අවිද්‍යාව හැටි. විද්‍යාවට එනවා කොයි වෙලේ හරි. අපේ සිතට අනුගත වෙලා තියෙන සිතේ සනිටුහන් වෙලා තියෙන පුච්චලෙක් හැටියට. ඒ අනාදිමත් කාලයක් තිස්සේ ආපු ස්වභාවය. නමුත් බෞද්ධ දර්ශනය තුළ උගන්වන්නේ නිස්සත්ත්ව නිචීව. සත්‍යෙක් නැහැ, ජීවෙක් නැහැ. මේ නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න. ඒක තමයි ඉස්සෙල්ලාම ඕනේ නාම රූප පරිච්ඡේද ඥානෙ. නාම රූප පිරිසිඳ දැනගන්නා උනවන. තේරෙනවද? ඒ පිළිබඳව කරන පරීක්ෂණය තුළ ඇති වෙනවා තවත් නුවණක්. ඒකට කියනවා සම්මර්ෂණ ඥානය. ඉස්සෙල්ලාම එන්නේ සම්මර්ෂණ ඥානය. ඊට පස්සේ ඒ සම්මර්ෂණය කිරීම තුළ උපදින්නේ පළවෙනි උපදින ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඥාන ටිකක් උපදා. ඒ කියන්නේ නුවණ අපට උපදවා ගන්න තියෙන්නේ. නුවණ දියුණු කරගන්න තියෙන්නේ. එහෙනම් දැන් විඥානය පිළිබඳ පැහැදිලි. ඒතොර දැන් මමද බලන්නේ බලන්න පුච්චලේ මේක ඇතුලේ නැහැ. ඇහි රූපය නිසා සිතක් හැදුනා. කනයි ශබ්දය නිසා සිතක් හැදුනා. සිත නාම කණයි ශබ්දයයි රූප. කොපුච්චේ. ඒ අර සතර මහා ධාතුන්. ඒ දෙක නිසා මේ සිත හැදුනේ. තේරෙනවද කියන එක? කණයි ශබ්දය කියන්නේ සුද්දාස්ඨක කලාපය. ඒ දෙක සම්බන්ධ වීම නිසා නේද මේ සිත හැදුනේ? නැත්තම් හැදුන්නේ. බාහිර ශබ්දයක් කනේ ගැටුනේ නැත්තම් සිතක් හදන්න බෑ. දැන් බිහිරි පුච්චලයක් කියනවද මට ඇහුණා කියලා? බෑ. එයාට කියන්න බෑ. අන්ධය කියනද මම දැක්කා කියලා? බෑ. ඇයි? ඇස විකෘති. ඒ කියන්නේ ඇස නෙමෙයි විකෘති වෙලා තියෙන්නේ. අර සතර මහා ධාතු විකෘති කරලා තියෙන්නේ. ඇස කියන්නේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කළා. ඒක විකෘති කරලා තියෙන්නේ. ඒතකොට ඒ සිත හදන්න බෑ. සිත කියන්නේ නාම ධර්මයක්. ඒතකොට බලන්නකො මේක ඇතුලේ සිතක්වත් තියෙනවද කියලා. ඔක ඇතුලේ සිතක්වත් නැහැ. ඒක හේතුන්ගෙන් හටගන්නේ. දැන් මේ හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ. පැහැදිලිද මං කියන්නේ? එහෙනම් අපි රැවටිලා නේද ඉන්නේ? ඒ රැවටීම තුළ තමයි කෙලෙස් එන්නේ. ලෝභය ඇති වෙන්නේ කාට කියලාද හිතන්නේ? මට. අලෝභය ඇති වෙන්නේ මට කියලා තමයි හිතන්නේ. නෑ, ලෝභය කියන්නේ සිතුවිල්ලක්, අලෝභය කියන්නේ සිතුවිල්ලක්. දේශය කියන්නේ සිතුවිල්ලක්, අද්දේශය මෛත්‍රිය කියන්නේ සිතුවිල්ලක්. ඉතින් සිතුවිලි දෙක වෙනස් කරන්න තියෙන්නේ. කෙනෙක් මෛත්‍රී කරන්නේ නැහැ. කෙනෙකුට ලෝභයක් නැහැ. ඈ ලෝභය කියන්නේ සිතුවිල්ල. අලෝභය කෙනෙකුට අලෝභයක් නැහැ. අලෝභය කියන්නේ සිතුවිල්ල. මෝහය කෙනෙකුට මෝහයකුත් නැහැ. මෝහය කියන්නේ සිතුවිල්ල. ඒ කියන්නේ ලෝභයටයි දේශයටයි ඉඩ දීම තමයි මෝහය කියන්නේ. ඒතර මාන්නේ කාටද? නෑ මාන්නේ කියන්නේ සිතුවිල්ල. තේනවා. දිට්ඨි කියන්නේ සිතුවිලි. විචිකිච්ඡා කියන්නේ සිතුවිලි. නාම ධර්මයක්. මේ සිත තුළ ගොඩ නැගෙන කෙලෙස්. ඒතර කෙලෙස් ගොඩ නැගෙන්නේ අවිද්‍යාව නිසා. කෙලෙස් හදන්නේ ඇයි? මම නෙමෙයිවා කරන්නේ ඔක්කොම. නෑ මේ නාම රූප දෙකේ ක්‍රියාව දැක්කදාට අයියෝ මේ කවුද කරන්නේ මේ කරන කෙනෙකුත් නෑ පුච්චලයකුත් නෑ විඳින කෙනෙකුත් නෑ කරන්නෙකුත් නෑ විඳින්නෙකුත් නෑ කාරකේකුත් නෑ වේදකේකුත් නෑ හැබැයි හේතුන්ගේ සකස් වීමත් තුළ ප්‍රයත්නක් තියෙනවා. ඔක අල්ලගත්ත මම කියලා. ඔක අල්ලගත්ත මගේ කියලා. දැන් මම කියන්නේ කොහොකටද ඔක? සතර මහා ධාතුන්ට මම කියනද? හා? එහෙනම් මේ බුලත් එක්ක සතර මහා ධාතු. හා? මේක සතර මහා ධාතු. මේ ශාලා ඔක්කොම සතර මහා ධාතු මේ තියෙන සීල මේ සුද්දාස්තික කලාව. ඉතින් දේව නිසා මේ සිත් දෙන්නේ. ඒතර සිතට මම කියනවද? නැකෝ මම. ඒ කෙස්වල මම ඉන්නවද? එහෙනම් ලොම් වල ඉන්නවද? නිය දත් වල ඉන්නවද? නෑ ඔක්කොම සුද්දාස්ත කරා. බලන්නකෝ අපිව මුලා කරලා තියෙන විදිහ. රවට්ටලා තියෙන විදිහ අපි මේකට රැවටිලා අපි අහුවෙලා අපි අපේ සිත් දූෂ්‍ය කරගෙන තියෙනවා. සිත් කිලිටි කරගන්නවා අපි. ධර්ම අවබෝධය තුළ සිත පිරිසිදු වෙනවා. ඒ පාරිශුද්ධ භාවය තමයි අපට ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඇයි? පිරිසිදු සිතට විතරයි දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන්නේ. සමුදාය සත්‍ය අවබෝධ වෙන්නේ. නිරෝධාරය සත්‍ය අවබෝධ වෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරය සත්‍ය අවබෝධ වෙන්නේ පිරිසිදු සිතට. අපිට සිදු සිදුට බෑ. ඒ නිසා තථාගතයන් වහන්සේ ඕක කරගන්න ක්‍රමයක් කිව්වා. සිත ගැන බලන්න. සිත ගැන බලන්නේ මොකද? හදලා තියෙනද මොකක් හරි? නෑ. තාක්ෂණය මොනතරම් දියුණු වුණත් සිත බලන්න එක හදන්නේ නෑ. හදන්නද? හැබැයි බලන්න පුළුවන් උපකරණයක් බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා. සිතම තමයි. සිත බලන්න තියෙන්නේ දැන් උදාහරණයක් කියන්න. දැන් උදේට කෑවනේ කෑම. දැන් ඒ කෑම එකක් මෙතන පේන්නේ නැහැ නේද? හැබැයි සිතින් මතක් කළොත් දකින්නේ නැති. ඉතින් බලන්නකො සිතින් සිත ගැන බැලුවා නෙමෙයි. ඒතර ඒ වෙලාවේ ඒ ආහාර ගත්ත හැටි, හිතවිච්ච ආහාර දැන් මෙතන ඉඳන් බලන්න බැයිද? කොහෙන්ද බැලුවේ? ඉතින් සිතෙන් සිතින් සිත ගැන බැලුවේ. තේරෙනවද? ඒ ආහාර ටික සකස් කරේ සිත මූලික වෙලා නෙමෙයි. ආහාර ටික ගත්තේ සිත මූලික වෙලා නෙමෙයි. සිත කියන්නේ අපි ආහාර ගන්න කියලා නැත්තම් ගන්න. එතකොට සිත සිතින් සිත ගැන බලනවා. ඊට පස්සේ සිත හඳුනගන්න. හරි. බලන්නේ නැතුව හඳුනගන්න බෑ. බලන්නේ නැතුව හඳුනන්න බෑ. ඒකනේ අර පෙරට් එකට ගේනකොට බෙඩ් ෂීට් එකෙන් වහලා අරන් ඉන්නේ. එතකොට හඳුනන්න පුළුවන්ද? බෑ. හරි ඒක ඉවත් කළොත් එහෙනම් බලන්න ඕනේ නේද හඳුන ගන්න. ඉතින් සිත ගැනත් එහෙමම තමයි. බලන්න ඕනේ හඳුන ගන්න. ඒතර හඳුනාගත්තාම තමයි වෙන් කරගන්න හරි පහසුයි. මේ නරක සිතුවිලි මේ හොඳ සිතුවිලි. පාලනය වෙන එතනදී. හරි? මම නරක සිතුවිලි අයින් කරනවා. මට එපා මගේ හිත කිලිටි කරන, හිත දෝෂ්‍ය කරන, සිත අපිරිසිදු කරන සිතුවිලි එපා මට. අයින් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ මොනවද? පිරිසිදු සිතුවිලි විතරයි. අන්න පාලනය කරනවා. ඒතර පළවෙනි එක සිත ගැන බලන්න ඕනේ. දෙවෙනි එක හඳුනා ගන්න ඕනේ. තුන්වෙනි එක පාලනය කරන්න ඕනේ. පාලනය කියන්නේ නරකේව ටික අයින් කරා හොඳ ටික විතරක් තියාගත්තා. එතකොට සිත පිරිසිදු දැනෙන්නේ. පිරිසිදු සිත ශනේ තැන්පත් වෙනවා. සමාධිය. අපේ ඇවිල්ලා කියන සමාධියක් එන්නේ නැහැ. හාමුදුරනේ මම කොච්චර භාවනා කරන්න හැදුවත් ආල මං එක එක කමටහන් ගන්නවා. අනේ හාමුදුරනේ මගේ හිත සමාධිය එන්නේ නැහැ. ඉතින් මං කියන්නේ අපිරිසිදු සිත සමාධිය එන්නේ නැහැ. සිතක් පිරිසිදු වෙච්ච ගම සමාජයේද නැද්ද? ඒ පාලනය කරලා තියෙන නරකේ වා ටික අයින් කළා. එතකොට පාලනය කරපු සිත පිරිසිදුයි. පිරිසිදු සිත හිතන එක තැන. පිරිසිදු සිත දියුණු කරන්න පුළුවන්. අපිරිසිදු සිතක් දියුණු කරේ නෑ බුදුරජාණන් වහන්සේ. පිරිසිදු සිතයි දියුණු කරේ. පිරිසිදු සිත දියුණු කළේ. තේරෙනවද? එහෙනම් අපි දැන් තාම බැරි වෙලා තියන්නේ අමනාප වෙන්න බෑ ඇත්ත මේක. අපේ සිත කෙලසෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මාන්නෙන්, ධිට්ඨියෙන්, විචිකිච්ඡාවෙන්, තීන මිද්දෙන්, උද්ධච්චයෙන්, අහිරිකෙන්, අනෝතප් මේ දසක් ක්ලේශයන්ගෙන් නිරන්තරයෙන්. එතකොට බැලුවා, හඳුනාගත්තා, පාලනය කරා, පිරිසිදුයි, පිරිසිදු සිත දිනු කරන්න පුළුවන් කියගත්තා. සියලුම කෙලස් ටික ප්‍රහීනයි. පැහැදිලිද කියන්නේ? එතකොට දැන් නාම ධර්මයෙන් නාම ධර්මයේ දැය ගන්න තියෙන්නේ. ශරීරයේ තීත්‍රාවක කුණු වෙලා යන එකක්. ඔක ලෙඩ වෙන එකක්, ඔක paludu වෙන එකක්, ඔක තුවාල වෙන එකක්, ඔක විනාශ වෙන එකක්. ඕක ගැන හොයන්න එපා. හොයන්න සිත ගැන. ජය ගන්න ඕනේ කවදා හරි. බුදුවරු ජය ගත්තා. රාතන් වහන්සේලා ජය ගත්තා. පස්සේ බුදුවරු ජය ගත්තා. මේ මාර්ගඵලලාභීන් බව ගණනකට සීමා කරගත්තා. සෝවාන් විච්ඡය හතකට සීමා කරගත්තා. සකෘදගාමි විච්ඡය එක භාවයකට සීමා කරගත්තා. අනාගාමී වෙච්ච අය කාම ලෝක වලට ආයෙම නැහැ. කාම ලෝක වලට ආයෙම නැහැ. රහත් වෙච්ච අය ඊතර වුණා. අපි තන් සසරේ නේ ඒ අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ කෙලෙස්. සිත කෙලෙසනවා සිත දුස්සය කරන. එහෙනම් විඥාන පිළිබඳව දැනගත්තා. ආ. දැන් හොයන්නේම විඥාන නේ. හොයන්නේ විඥාන. ආය වෙන කිසි දෙයක් නෙමෙයි. ඔය රෑට රූපాయనిකායෙන් වාඩි වෙලා හොයන්නේ මොනවද කියලා බලන්න. එහෙන් රූප දැකලා සිත් නෙමෙයිද හොයන්නේ? කනින් ශබ්ද අහලා සිත් නෙමෙයිද හොයන්නේ? කාමරේ දුර්ගන්ධය කරන ගැහුවා යා ප්‍රශ්න එකක්. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කළ සිත් නෙමෙයිද හොයන්නේ? ප්‍රණීත ආහාරයක් ඕනේ අනුභව කරන්න. දිවෙන් රසයක් විඳලා සිත් නෙමෙයිද හොයන්නේ? නිදා ගන්න ඕනේ බිම නම් නිදා ගන්න බෑ ආච්චිම්ම හරි කමන්නේ ආංශි පුටුවට දාලා මං යන්න ඕනේ ඇඳට. හොයන පහස. සිතක් නෙමෙයිද හොයන්නේ? මනසෙන් අරමුණ අරන් සිත් හොයන්නේ. විඳින පුච්චලෙක් නැහැ. තේරෙනවද? ඒ නිසා මේ ධර්ම දේශනාව අවසන් කරනවා දැන් කාලය ඉවරයි. අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙන්න තමයි ක්‍රමානුකූලව බණ කියන්නේ. දැන් පැහැදිලිද විඥානය? දැන් බලන්න කොච්චරකව අදත් ගිහින් හොයන්නේ විඥානම තමයි. ඒ හැටි ඒ අවිද්‍යාවේ හැටි. ඒ පුච්චලියෝ නැහැනේ මෙතන. ඒ තමයි අවිද්‍යාවේ තණ්හාවේ හැටි. අපි ওই දෙක තමයි නැති කරගන්න ඕනේ. ওই දෙක නැති කරගත්ත දාට අපි මේ සංසාරයෙන් මිදලා සංසාරයෙන් එතර වෙනවා. හොඳයි ධර්ම දේශනාව කාලයක් එක්ක ධර්ම දේශනාව අවසන් කරනවා.